අපි මේ වැරදි වැඩකට උපදෙස් දීලා අපි පෞසිත කරගන්නවා කියන අදහස තමයි අපි වළක්වන එකම හේතුව මම මේ සරුවචනාංශික මේ සූත්‍රයේ ඉස්සරහින් තියෙනවා පාපං පාපතෝ පස්සත අයං පඨම ධම්ම දේශනා කියන කාරණාව සලකා බලන්නේ කියලා. මේ නිසා ඔය පොකුසාති රජුව හම්බෙච්ච වෙලාවේදී එතන සරුවචනාංශික ඉස්සරහට වඩිනවා. මොකද එතුමා රජ කෙනෙක්. මොකද බිම්බිසාර රජුට වයින්ඩයක් කරනවා ලස්සන කතාවක් ඒකේ තියෙන්නේ. පුකුසාග රජුට බිම්බිසාර රජුත් එක්ක යාළුවෙක්. රාජ්‍ය තාන්ත්‍රික රාජකමක් තියෙනවා. ඒ හාජුරන්න හම්බ වෙනවා ඉතාම වටිනා මේ කසි සඳුවක්. කචී කතාවෙන් ඊට පස්සේ ඒක වටින්නේ හොඳ රජ කෙනෙකුට කියලා මේක කියනවා මේ මේතන වටිනා තෑග්ගක් තියෙනවා ඔබතුමා මේ රාජ්‍ය සභාවේ හත්වෙච්ච වෙලාවක මට පොක්කුසාලතුමා තෑග්ගක් කියලා තියෙනවා පිළිසෙ ඉදිරි පිට ලියන්න කියලා තියෙන නිසා මම මේ රාජ්‍ය සභාව දිලිනවා කියලා මේක ලියන්නේ එළියට බලනකොට ඇත්තටම රජ කෙනෙකුට වගේ ගලපෙන හොඳ කසී සලු යුගලක් ඊට පස්සේ දෙනක දැකලා කියනවා ඇත්තටමයි අපිට මේ අඳින්නත් පිං නෑ. වටින්නෙත් නෑ මේක වටින්නේ රජ කෙනෙකුට තමයි කියලා. ඉතින් බිම්බිසාර රජුව කල්පනා කරනවා මේ තරම් වටිනා දෙයක් මට දීපු මනුස්සයර මම කොහොමද උදව් කරන්නේ කියලා තමන්ගේ මේ සීමායිතව කවුලට කියලා කල්පනා කරනවා. කල්පනා කළා රම්පත් විරුවක් අරගෙන ඒක ලියනවා බුදුන් ලෝකේ පහළ වුණා කියලා ලියන. ඊළඟ ඔක පොකුවක දාන. දාලා කියනවා ඔබතුමා සත්මහල් ප්‍රාසාදයේ ඉහළටම ගිහිල්ලා කිසි කෙනෙකුගේ කටක් හනක් ඇහෙන්නේ නැති වෙලාවක ඉතාමත්ම හොඳ වෙලාවක රහසේ මේ පටිය දිගහැරලා බලන්නේ. මේ සම්නසෙ දිගහැරලා බලන්නේ. ඉතින් මේ පණිවිඩය හම්බුනාට පුකුසා රාජ්‍යතුමා කවුරුත් නැතුව ලාවක සත්මහල් පාසාද ඉහෙළම පාසාදෙට ගිහිලා හිමීර මිගිරියලා බලනකොට බුදුන් ලෝකේ පහළ වුණා කියලා පහළ වෙච්ච මුළු ඇඟ සහලවන්න ගන්නවා. අකෝ මෙච්චර දෙයක් මට මම දුන්නේ මොකද්ද මට හම්බුනේ මෙච්චර දැනක ඒ වෙලාවම චේන්ජ් කරන අභිෂ්ක්‍රමණය කරන්නේ. මාලිගාවට ගඳවලා කප්පිට කියනවා කිසි කෙනෙක්ගේ මට අදහස් ඕනේ නැහැ මම මැටි පාත්‍රයක් අරගන්නවා මම සිවුරක් හොයාගන්නවා මම ගීගේ අදහනවා කියලා ඒ ගමම වීචයට බහැලා මේ පැටි පාත්‍රයක සිවුරු කරන වයින්නවා කියන බහැලිවල දැන් යනවා බුදුහාමුදුරුවෝගේ බුදුජානකසේ දක්ිනවා මේ ප්‍රාතිහාර්යය දැකලා බුදුජානකසේ පෙර ගමන් යනවා පෙර ගමන් යනකොට මේකත් වැඩි වගේ රැය වෙලා වෙන්නේ නැති මේක මෙච්චර නැහැ මම රැය වෙලා ගොම්මන් වෙලාවේ හම්බ වෙනවා බුදුහාමුදුරන්ට මේ කුඹලෙක්ගේ කුඹල් කර්මාන්ත ශාලාවක්. ඉතින් ඉතින් මනුස්සයා කියනවා මේ ඒක ලොකු ශාලාවක් වෙන මැටි වලන් වේලන්. ඉතින් කියනවා මට මේ කම කමිකෙක් මම මට නතර වෙන්න තැනක් දෙන්න ඕනේ. ඒක මනස කරන්නේ බොහොම කනගාටුයි. වෙන ආපු කෙනෙක් ඉන්නවා. එයා කැමති නම් කරගන්න මේ කලින් ආපු කෙනෙක් අන්ත ශාලාවේ නතරලා කියලා. බුදුහාමුදුරුවෝ යනකොට කුක්කු සාජය වෙලා කලින් නතර වෙලා. කියලා අහනවා කොක්කු දාතකින් මේ මාත් මේ මැවිදින කෙනෙක් මට මේ නතුරුනට කමන්නේ මේ අයිතිකාරය කැමති නැත්තම් ප්‍රශ්නයක් නෑ කා කැමති නැත්තම් ප්‍රශ්නයක් නෑ කියලා දෙන්න ඉන්නවා දැන් සර්වඥාහිර කොහොම හරි ඕනේ මේ මනුස්සයාවට මේ ධර්මයේ ටික කියලා දෙන්න ඉතින් ගිහිල්ලා අහනවා මේ ඔබතුමා පැවිදි කොහොම මම පැවිදිලා ඉන්නේ කවුරු වෙනද පැවිදි මේ ගාසම්බ මේ සිද්ධාර්ථ ගෞතම කියලා බුදු කෙනෙක් පහළලා ඉන්නවා එතුමා වෙනුවෙන් මම පැවිදිලා ඉන්නේ දැකලා තියෙනවද නැහැ කොහෙද යන්නේ මේ එතුමා බලාගෙන යන්නේ. දැක්කොත් අඳුරන්න පුළුවන් අනේ මට අඳුරන්න බෑ. මම දන්නේ නැහැ. නමුත් මම එතුමා වෙනුවෙන් පැවිදිලා ඉන්නේ. අයිති ඒ කතාවෙන් වැඩක් නැහැ නේද? දැක්කත් අඳුරන්න බෑනේ. මම බණ ටිකක් කියනවා අහනවාද කියලා. අනේ කොච්චර හොඳද කියලා වෙල බණ ටිකක් කියනවා. කියනකොට 2 3 4 කියනකොට තේරුම් අරගන්නවා මේ වෙන කෙනෙක් වෙන්න බෑ. ඊට පස්සේ කියනවා අනේ මට සමාවෙන්න මම මේ යාළුවා කියලා මම මේ කතා කරුවේ ඔබතුමා ගැන දන්නේ නැතුව මම මේ රාජ්‍ය කතා කරලා ඔබතුමා ළඟට එන්නයි මේ ආවේ. අනේ මං අතින් මෙතෙක් වෙලා අපි දෙනගේ අල්ලාහ සල්ලා වේදී යාළුවා කියලා කතා කිරීමෙන් මම අතින් පාපයක් සිදු වුණා නම් මට පාපෙට සමා වෙන්නයි කියලා. ඒක බුදුසසුනාච දැනගන්න. එතකොට යාගේ වෙන්න තියෙන පරිවර්තිතලා ඉවරයි. ඉතින් බුදුහාමුදුර සඳහන් කරනවා පොකුසහති පාපේ පාපේ වශයෙන් දන්නවනම් ඒක තමයි සජීවී බුද්ධ ආගම කියන්නේ. මේ බුද්ධ ආගමේම බුද්ධ ධර්මයේම පණ පිරෙන්නේ කොතනද? පාපේ පාපේ වශයෙන් දන්නතර. ඒ නිසා ඔබ පාපේ පාපේ වශයෙන් දැනගත්තා නම් ඔබෙන් වෙන්න තියෙන සිද්ධ සිද්ධ වෙලා තියෙනවා මම සමාව දෙන්න ලෑස්ති කියලා. ඒකත් මේ අර පාපම් පාපතෝ පස්සත කියන සූත්‍රයේම කිට්ටු කරන්න පුළුවන් තරම් අපි ඒ නිසා කාගාරි වැරද්දක් දකින්නවා නම් එතුම හදන්න ඕනේ නම් එතුමිය හදන්න ඕනේ නම් අපිට පුළුවන් තාලෙට උදව් කරන්න වෙන්නේ ඒ ඇත්තටම තමන්ගේ පාපේ පාපේ වශයෙන් දැනගන්න උදව් කරනවා මිසක් ගහලවත් බැනලවත් දඬුවම් කරලවත් ඉඟි කරලවත් තොකු මුන්නම දෙයකින්වත් වෙන්නේ අපටත් අවශ්‍ය කරලා තියෙන්නේ අපේ ආශ්‍රයෙන් යම්ම කල්යාණ මිත්‍ර සේවාවක් සිද්ධ වෙනවා නම් අපි එකිනෙකාට කණ්ණාඩියක් වෙන්න ඕන. අපි ගාමි හොඳ ගමනක් යන්න ලෑස්තිලා හොඳට සැරසිලා කටයුතු කරනවා. නමුත් අපි දන්නේ නැතුව ඔය නහයි කුණක් ඉතුරුලා තියෙනවා කියලා හිතමු කෑල්ලක්. අපි කණ්ණාඩියෙන් බලන්නේ නැතුව කොච්චර සැරසිලා ගියක්. ඔය සුදු පාට කෑල්ලක් එහෙම තිබුණොත් කොහොම මේ කොහොම වේද දකින්න මනුස්සයට හරි අපහසුකරපත් වෙනවා කියන්නත් විදියක් නැහැ. හොඳම වැඩේ තමයි කණ්ණාඩියක් ඇල්ලුවා නම් මූණට ඉතින් විචාරට වැසිරේ කියලා නාය සුද්ධ කරගෙන ඉයි. ආන්න වගේ තමයි බුදුසජන් වහන්සේ මේ අපි ළඟ තියෙන පාපේ උන්වහන්සේ දැකලා කියන්න ලැජ්ජයි. මොකද ඇඳගෙන ඉන්න ඇඳුමේ හැටියට කොච්චර සැලකිලිමත් කෙනෙක්ද මේ මේ රූපේ ගැන. නමුත් අර ඉස්සරහා තියෙන කුණ පේන්නේ. ආහනේ වෙලාවේ මූණට කණ්ණාඩි අල්ලනවා. ඔය දැක්කම නිවිනේ සුද්ධ කරනවා. ඒක අහන්න දෙයක් නැහැ නේ. ඒක පිළිබඳව ඔයගලන්ට මම කියලා දෙන්න ඕන කමක් නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ මේ කුණක් තියෙන බව පෙන්වන එක විතරයි. එච්චරයි පාපම් පාපතෝ පස්සට කියලා කියන්නේ. නිසා රාගය ආපු වෙලාවේදී අපිට කවුරු හරි ඉදිරියපත් වෙලා ඕකෙන් ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. ඕක ගැන කලබල වෙන්න දෙයක් නැහැ. දැන් ඔබට ඔය වින් ඇහිය වෙලා තියෙන ඔබ තක්කමුක් වෙලා තියෙන රාගය ඇවිල්ලා. ඒ රාගයේදී රාගයේ වශයෙන් බලන්න. තරා ගන්නවා චිත්තං තරා ගන්නවා චිත්තං තිබජනයි. ඔක කියනකොට අපිට කවදාකවත් ගන්නක් එන්නේ මෙන්න මේ තාලෙට මේක දුව මේකේ අකුසලයක්. ඒ අකුසලයේ අකුසලයේ වශයෙන් දැක ගන්න බුදුහාමතර මේක කියන්නේ කියලා බැලුවොත් බුදුහාමතර ඉස්සරහා ඉන්නා වගේනේ. බුදුහාමුදුර අපි ළඟ ඉඳගෙන අපිට කියලා දෙනා වගේ ධර්මයේ මොනතරම් පණ කියන දෙයක් මෙව රකින්න සංඝයා කියලා කියන්නේ වඳින්න වටිනව නේද කියලා පුදුමාකාර පණක් එන්න පටන් ගන්නවා. ඒ වෙන මොනක්වත් නිසා නෙවෙයි. මෙතෙක්කල් බැහැර කරන්න හදපු නොදකින් නොපතන් කියලා විසි කරන්න හදපු රාගය අපිට දැන් ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ ප්‍රධාන අතුරු බවට පත් වෙනවා. අපි හිතන්නේ නෙමෙයි ඔක රත්තරන් යතුරක්. ඔක නිවන් පුරේ තියෙන්නේ මේකට රත්තරන් ඉනි මඟ කියන නගින්න ඕනේ. ඕක ඉතින් කසී සලුවකින් හදාගත්ත පාවඩේලෝ පාරක යන්න කියලා. කොහයක්වත් නැහැ කුණ උඩක තියෙන. කුණ කුණ වශයෙන් දැකීමයි අවශ්‍ය කරලා තියෙන්නේ. මේකට ලෑස්තිද නැද්ද කියන එක මම ඔය බණ අහන කතියට ඉතුරු කරනවා. නමුත් මේ විදිහට බලන්න පටන් අරගත්තොත් නම් වෙනස සිද්ධ වෙන බවට මම වගේ කියනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ මේ පළවෙනිම ධර්ම දේශනා ක්‍රමේ අපි ඒකාන්තයෙන් මෙතෙක් කල් පන්නලා ගිහිල්ලා. අපි පාපේ දක්නකොට පාපේ මකන්න උත්සාහ කරනවා. කොටින් මේක හොඳට පේනවා අපි අනුන්ගේ වැරද්දක් දැකපුවම කොච්චර කුණප් වෙනවද කියන එකේ. හරියට අපි කවදාකවත් වැරදි කරලා නැහැ. අනිවාර්යයෙන්ම හැරලා බලන්න ඔය අනුන්ගේ දකින්න වැරද්ද වැරද්දක් බව දැනගත්තේ අපි කරපු නිසානේ. නැත්තම් කොහොමද දැනග වැරද්දක් කියන්නේ? කොහොමද ඔක වැරද්දක් කියලා ලියවිලා තියෙන්නේ? ඒසයි ඥානන්ද සෝන්සි කියලා තියෙන කටුකුරු සෝන්සි උඹට මට ඒ සංගීතය කියන්නේ මට කවදාකවත් අනුන්ගේ වැරද්දක් දැක ගන්න බෑ මම නොකරපු જાති එකක් කියලා. ඒකට අපි හදන්න ගියාම කොච්චර සුද්ධවන්ත විදිහට කතා කරන්නේ. අපි කොච්චර විවස්ථා හදනවද? අපි කොච්චර වෙලා ගන්නවද මේ මේවා හරියට කරන්න ඕනේ, දරුවෝ හරියට හදන්න ඕනේ, රජවරු එකතුලා රට්ටු හදන්න හදනවා, දොස්තරලා එකතුලා ගෙඩ්ඩු හදන්න හදනවා, ගුරු එකතුලා ශිෂ්‍යව හදන්න හදනවා, දේවාපිය එකතුලා දරුවෝ හදන්න හදනවා. ඒකනා ඒකනාගේ වුණට කන්නඩි අල්ලගත්තා නම් මොකද වෙන්නේ? ඒකනේ යුද්ධ කවදා හරි වෙනසක් වෙන්නේ ඔතනනේ. මේකනේ බුදුහාමුදුර මේ ලෝකෙට පහළ වුණේ. ඒ වෙනකම් බුදුහාමුදුරන් පුළුවන්කම තිබුණනේ ශිෂ්‍යයන් වෙනුවෙන් හොඳ නීති පද්ධතියක් හදලා කියලා පිටුවම් පාන. ලෙඩ වෙනුවෙන් හදලා කියන්නේ ඒකට නෙමෙයි බුදුහාමුදුරෝ ආවේ ලෝකෙට. බුදුහාමුදුරේ පාපේ මතුවෙච්ච යම් సంతානයක තියෙනවනම් අනේ సంతානෙට සතිය මතුවෙලා මම දැන් ඉන්නේ පාපික කියලා කලබලයක් නැතුව බලන්න පුළුවන් නම් බුදු හිතක්. විපස්සනා හිතක්. ඒකේ කාලාන්තරයක් නැහැ, දේශාන්තරයක් නැහැ. ඉස්ති පුරුෂ භාවයක් නැහැ, ඉන්දියාවේ පුදුනේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා මේ චිත්තානුපස්සනාවට විතරක්ම නෙවෙයි මම මේ මම නැවත මතක් කරනවා මේ ධර්මයේ ආදාන වෙන චිත්තානුපස්සනාව විතරක් නෙවෙයි ඕනම අනුපස්සනාවකට. දැන් මේ ආනාපානය කරනකොට අපි හිතමු අපි හොඳ නරක ભેදයට ගියා නම් ආනාපානේ හරියනකොට සතුටක් ඇති වෙන එක ස්වභාවයනේ. නමුත් මේ සතුට සතුට වශයෙන් අඳුනගත්තේ නැත්නම් මාන්නේ වැඩිනවමනේ. මට ආනපනේ හරි ගියයි කියලා ඒකකටත් අහුවෙලා. එහෙම නැත්නම් අපිට ආනපනේ හරි ගියේ නැහැ. මට කොච්චර භවනා කරත් හරි ගියේ නැහැ. අද හරිම අවුලයි කියලා. අපිට චිත්ත වික්ෂෝපයක් පහළ වෙනවා. මේ වික්ෂෝපේ පහළ වෙච්චලා අපි වික්ෂෝපයටපත් වුණා නම් අපි ආනපනේ ගැන උත්සාහ කරන්නේවත් නැහැනේ. නමුත් සතුට ආවෙලා සතුට වගේම වික්ෂෝභය ආවෙලා වික්ෂෝභය වශයෙන් දැනගත්තා නම් හිත ලැබිච්ච එක කාය ආනාපානට අපිට යන්න පුළුවන්. ඒ නිසා මේ හොඳ නරක දෙකේ මේ හොල්මනේ මේ හොඳ නරක දෙකේ කියන මායාව කොටින්ම විපස්සනා ශේෂ්ත්‍රයේ බිම තියලා තියෙනවා. මේක මම හිතනවා මම මරණකම කියන්න වෙන එකම බාර. කොච්චර කිව්වත් මේකදී මේ සදාචාර සම්පන්න මිනිස්සයා හරීම කිපෙන ගතියක් තියෙනවා මේ හොඳ නරක එපයි කිව්වයි කියලා. හොඳ නරක ඉක්මවන්න කිව්වයි කියලා. විශේෂයෙන්ම මේ නරක දැකලා නරකේ මූණ බලන්න කිව්වයි කියන කතාව හොඳ වෙලාවට බුදුහාමුදුරු මේ සූත්‍රය දේශනා කළා තිබුණේ. නැත්තම් එහෙම මම හරි අවුලක වැටෙනවා. හැබැයි එකක් නෙවෙයි. එක පොලක නෙවෙයි. මේ ඔය උදාන පාරි සූත්‍රයේ කියන හැම තැනකදීම සරුවචනදගේ ඊ타ත්ම මහා කරුණාව මහා ප්‍රඥාව ක්‍රියාත්මක වුණේ වැරද්ද සිටුවේදීම කිසි බයකින් තොරව මේ පැකිලීම නැමෙස මට ගහයි මෙවස මට නරකක් කියයි මෙවස වරදවා ගනි කවදාකවත් ගත්තේ නැහැ ජීවිත පරිත්‍යාගයේ මූණට ගිහිල්ලා හරියටම මූණට කියලා දෙනවා ඒකයි බුදුහාමරගේ තියෙන තෙද හරියටම කියලා කියනවා මෙන්න මෙතනයි දෝෂේ කරුණාකල දෝෂේ දෝෂේ වශයෙන් දැකගන්න ඒ කවදාකවත් පුද්ගලයා කියලා ගන්නෑ ඒක බුද්ධ කෘත්‍යය බුදුජානන්ස ළඟට ආවම කෙනෙකුට හම් වෙන ප්‍රධානම ලාභය තමයි තමන්ගේ තියෙන පින් දැනගන්න එක නෙමෙයි දක්ෂකම් දැනගන්න එක නෙවෙයි. තමන්ගේ තියෙන අඩුපාඩුකම් ටික. ඒකයි සර්වචනාංශි දේශනා කරන්නේ සබ්බපාපස්ස අකරණං කුසලසෝප සම්පදා. සබ්බපාපස්ස අකරණං යන්නේ නැතුව කවදාකවත් කුසලයට උපසම්පදා කරන්න බෑ. ඒ නිසා ඉස්සල්ලාම කරන්න තියෙන්නේ පාපේ පාපේ වශයෙන් දැනගත්තා නම් ඊගාවට හිත ඉබේම තමන්ගේ අන්තරේ ක්‍රියාත්මක කරනවා. ඒ නරක නරකෙන් අයින් කරගන්න. ඒක නිසා මේ නරකේ රාගය වුණත්, ద్వේෂය වුණත්, මෝහය වුණත්, සංකීර්ත චිත්තං වුණත්, විකීර්ත චිත්තං වුණත්, අනග්ගම්මේ අනුත්තර චිත කුයි එකත් එකයි. අපි මේ සූත්‍රය දැනගත්තට පස්සේ මේ යතුරු දැනගත්තට පස්සේ මේ සමීකරණ දැනගත්තට පස්සේ අපිට වෙන්න තියෙන එකම දේ තමයි වැරද්දක් දුකක් කනගාටුවක් පශ්චාත්තාවයක් අපි ලෝකේ තියෙන මේ නරකයි කියලා හිතන දේවල් තියෙන්නේ. අන්නේ වාපුවාම ඒව දිහා පුබ්බේ අනනොසුතේසු ධම්මේසු චක්කුමුදපාදි ඥානමුදපාදි පඤ්ඤාඋදපාදි විඥාඋදපාදි ආලෝකෝ උදපාදි. මේ නරක, මේ දුක, මේ සමුදය ධර්මයේ දිහා පෙර නොසු නොවිරු ආකාරයෙන් බලන්නේ කියනවා අපිට. අන්නේ දාට ඇස්සරෙනවායි කියන්නේ. ඥානය පහළ වෙනවායි කියනවා. ප්‍රඥාව උපදිනවායි ආලෝකය පහළ වෙනවායි කියනවා. එතකොට වෙන්නේ මොකද්ද? අර නරකයි කියලා හිතාන ටිකක ඉක්මවා බලීමක්. විනිවිද බැලීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක කරන්න ගියාම තමයි කෙලෙසෙයිදෝ, නමන්ට බයලජ්ජ දෙක නැති වෙයිදෝ, පාපයක් සිද්ධ වෙයිදෝ, සිල්පද කැඩෙයිදෝ කියලා හරියට බය තියෙනවා. ඒක නිසා කියන්නේ මුලින්ම හොඳට සීලක පිළිපදන්න. පිට හොඳට සමාධිය එන්න අරින්න. සමාධිය ආවත් ධානයකට සමාධිය නැත්තම් අනිවාර්යයෙන්ම මේ රාගහිත පීත රාග හිත, දෝෂ හිත, පීත දෝෂ හිත, මෝහ හිත, පීත මෝහ හිත වගේ එකකට එකක් ගෑවිලා ඉන්නේ ලැජ්ජ බයක් ඇතුව නෙමෙයි. මේ රාග හිත ආපු තැනම පීත රාග හිත එන්න පුළුවන්. දෝෂ හිත ආපු තැනම මෛත්‍රී හිත එන්න පුළුවන්. මෝහ හිත ආපු තැනම විද්‍යාව පහළ වෙන්න පුළුවන්. මේ හිත මොහේ ආවයි කියලා මොහ වෙන්නේ. ඒ චිත්තක්ෂණය විතරයි මොහ වෙන්නේ. ඊගාව චිත්තක්ෂණය සම්පූර්ණ අලුත් හිතක් තියෙනවා. රාග හිතක් ආවට ඒ හිත කැල කැඩලා යන්නේ. පූර්ණ හිත ආසාදනය වෙන්නේ. ඊගා චිත්තක්ෂණේ විතරාගයට බොහෝම ලෑස්ති. නමුත් අර රාගයේ නරකයි කියලා බලන හිත දිගටම හිතන්නේ මගේ හිත කෙලෙසුණයි කියලා. මේ හිතක් මගේ කියලා බාර අරගෙන වැඩ කරන්නේ. නමුත් මෙන්න මේ විදිහට රාගේ රාගේ වශයෙන් බලන්න ගත්තනම් ඒ රාගේ ඇවිල්ලා දඟලන නලියන වෙලාවේ හිත මේ මේ ආකාරයට වැඩ කරනවා. ඒ රාගේ ගියාට පස්සේ හිත තන්නේ කර සුදු කඩදාසියක් වගේ අලුතින් ඕන දෙයක් බාර ගන්න ලෑස්තියි. අපේ හිතේ තමයි මේවා හොඳ නරක වශයෙන් බෙදිලා තියෙන්නේ. කොටින්ම රූප ධර්මයකට යන්නේ. වායෝචි වායෝ ධාතුවේ ලක්ෂණ වෙන්නන්නේ කොහොමද? ධරණ ගතිය සහ හොල්ලන ගතිය කියලා. ඒ ලෝකෙ පැත්තෙන් බලනකොට දෙක සම්පූර්ණ ප්‍රතිපක්ෂ ධර්ම දෙයක්. යමක් දරනවා කියලා කියන්නේ හෙල්ලෙන එක නතර කරනවා කියන එකයි. ඒක අනෙක් පැත්ත තමයි හොල්ලනවා කියන්නේ. මේ දෙකම වායු දුනේ ගුණේ. නිසා දැරීමක් කවදාකවත් ලෝකේ පවතින්න බෑ හෙල්ලෙනෙම හෙලීමක් නැතුව. හෙල්ලීමක් ලෝකේ කවදාකවත් පවතින්න බෑ ධර්ම ශක්තියක් නැතුව. කුණුසුමක් කවදාකවත් ලෝකේ පවතින්න බෑ සීතලක් නැතුව. සීතලක් ලෝකේ කවදාකවත් පවතින්න බෑ උෂ්ණයක් නැතුව. ඔය දෙකටම අපි තේජෝ කියලා කියනවා. ඉතින් මේක අපි දැන් මේ සීතල වෙලාවට නම් අපිට තේජෝ වෙන්නේ උණුසුම පමණයි. මොකද ඒක හොඳයි. ඒ වගේම උෂ්ණ වෙලාවට තේජෝ කියන්නේ සීතල පමණ. නමුත් මේ දෙන්නටම තේජෝ කියලා කියනවා. නිසා සරාගී සහ වේතරාගී හිතේ කිසිසේත්ම වෙනසක් නැත්තේ නෑ. අර සම ප්‍රමාදයේ අකම්පියත් අකම්පියත්තේන සති බලන් කියන න්‍යායයට බලනවනම් සරාගීත සරාගී හිත වශයෙන් දැනගත්තාම ඒකත් චිත්තානුපස්සනාව. විතරාගීට විතරාගී වශයෙන් දැනගත්තා ඒකත් චිත්තානුපසනාව. අපිට කියන්න බෑ සරාගී හිත සරාගී වශයෙන් දකින්න එක චිත්තානුපසනාව දෙවෙනි වර්ගයේ නැත්නම් විතරාගී හිත විතරාගී වශයෙන් දැකීම චිත්තානුපසනාවේ පළවෙනි වර්ගයේ කියලා එහෙම එකක් නැහැ. එහෙම එකක් මේක කියවිලක් නැහැ. ඒ නිසා සරාගම් වාචිත්තං සරාගංචි සරාගම් වාචිත්තං පජානාති කියලා කියන කාරණාව අපිට ආරාධනා කරගන්න ඕනේ අපිම පෙර නොඇසූ නොවිරූතාලයකට පුබ්බේ අනනුස්සුතේසු ධම්මෝසු විදියට රාගේ හිතක් එනකොට රාගේ හිත අල්ලගන්න එකයි තියෙන්නේ. රාගේ හිත පස්සේ දැනගන්න. පශ්චාත්තාපය එනවනම් හොඳට දැනගන්න සතිය දිනු වෙලා නැහැ. ඒක හරියට කියනවා ආනාපානි කරගෙන යනකොට හිසිවිලක් එනකොටම කුලප් වෙනවනම් සතිය දිනු වෙලා නැහැ. අපි බලන්න ඕනේ හිසිවිලි පවතිද්දී ආනාපානි කරන්න පුළුවන් නම් සම්කිසි දිනු සතියක් තියෙනවා ඒක. පහුවෙනකොට පහුවෙනකොට පුළුවන් වෙනවා හිතවිලි කොච්චර තිබුණත් වේදනාව කොච්චර තිබුණත් හතර ආනාපානෙ බේරගෙන යන්න. ආන්නේ වගේ චිත්තානුපස්සන ආධිකට බේරන්න නම් අඛණ්ඩව යන්න නම් රාගයේ හිතේනකොට රාගයේ හිත බව දැනගන්න. ද්වේෂයේ හිතේනකොට ද්වේෂයේ හිත දැනගන්න. මෝහයේ හිතේනකොට මෝහයේ හිත දැනගන්න. වීත රාගයේ හිතේනකොට වීත රාගයේ හිත දැනගන්න. වීත මෝහයේ හිතේනකොට වීත මෝහය දැනගන්න. වීත දෝෂයේ හිතේනකොට වීත දෝෂය හිත දැනගන්න. කොච්චර එතන එතන ඉවර වෙන වැඩක්ද තියෙන්නේ එතකොට? කවදාහකවත් අගුකොන් ඉතුරු වීමක් නැහැ. නිට්ටියක් ඉතුරු වෙන්නේ නැහැ. එතන එතන එතන සුද්ධ කරනකොට කීත හැකි රාගයේ හිත රාගී වශයෙන් දැනගන්නවා නම් එතන තදංග නිබ්බුතිය කියන ඒකම නිවනක් චිත්තක්ෂණයක නිවනක්. වීත රාගයේ හිත වීත රාගයේ හිත වශයෙන් දැනගන්නවා නම් ඒහා සමානම ශක්තිමත් එක චිත්තක්ෂණයක නිවනක් ඇතන කියනවා. ඒකට කියනවා තදංග නිබ්බුතිය කියලා. ඒ තද් අංග ඒ චිත්තක්ෂණයම පහළ වෙන හිත ඊගා චිත්තක්ෂණයට වේදන්නේ. මෙන්න මේ විදිහට නිවන තදංග වශයෙන් දකින්න පුරුදු වෙ නැත්නම් ඔය සෝවාන් සකදාගාමී ආදී ස්ථිර සාරණිකමනයක් ස්ථිර සාරණියවණක් සාක්ෂාත් කරනවා. මේ තදංග නිබ්බුතිය නම් බණ කියන කොට හේතු ගන්නලා දෙන්න පුළුවන්. නමුත් බාර ගන්නවද නැද්ද කියන එක අපි සම්පූර්ණ ප්‍රේක්ෂකාගාරයට ඉඩ තියෙනවා. නමුත් මේක උත්සාහ කරපු කෙනෙක් නම් සීලේ උත්සාහ කළා සමාධි උත්සාහ කළ කෙනෙක් නම් මේක අලුතක් වැටෙනවා. මේක නාහපු දෙයක් නොකරපු දෙයක් කිරුවොත් මොකද කියලා කුසල ඡන්දයක් පහල වෙනවා. කරබැලීමේ ආසාවක් පහල වෙනවා. අහලා වුණාටම හරියන්නේ නැහැ. කීප වතාවක් කරනවා. කරලා හරි ගියොත් එක ධර්මතාවයකට හරි ගියොත් රාගයට හරි ගියොත් ඒ ක්‍රමෙමයි ද්වේෂයට හරියන්නේ. ඒ ක්‍රමෙමයි මොහයට හරියන්නේ. ඒ ක්‍රමයමයි ওই වික්ෂිප්ත හිත, සංක්ෂිප්ත හිත, අමහග්ගත හිත, මහග්ගත හිත, සවුත්තර හිත, අනුත්තර හිත කියන කොයි එකක් නම් ටිකක් විතරයි. හිත දිහා හිත විදිහට බලන්න නම් මේන මේ විදිහට අපි මූලික දේ දැනගන්න ඕනේ. ඒකට කෙලෙස් ආපු වෙලාව කෙලෙස් වශයෙන් දැනගන්න පුළුවන් නම් ඉච්ඡත් වේ නිවනක්. ඊට වැඩිය ධර්මයක්, ඊට වැඩිය කුසලයක්, ඊට වැඩිය විපස්සනාවක් නෑ. නිසා බලන්න අපි මේ කෙලේශක් ආවම ඒ කෙලේශක් කියලා එකට කම්පා වෙන ගතිය නිසා සංසාර කොච්චර කාලයක් ඇවිදින්නද මම කියන අපි කියන මේ ධර්මයේ හරිනම් අපි මේ කියන ධර්මයේ නම් ඉදිරියට මාර්ගයේ මේ කෙලේශයක් ආවම මේක කෙලේශක් කියලා තැවීම නිසා කොන්නේ කෙලේශයක් ආවම කෙලේශක් කියලා තැවෙන එකට තමයි කෙලස් කියලා කියන්නේ ඕනම පිරිසුදයක් කෙලසන්න පුළුවන් ශක්තිය තියෙනවා කෙලස් කෙලෙසේ කෙලෙසේ බව දැන ගැනීමයි ඥානය කියලා කියන්නේ නිවන කියලා කියන්නේ. ඒ නිසා මේ සංසාරේ නිවනයි ළඟ ළඟ තියෙන. කිසිසේත්ම දෙක අතර ලොකු වෙනසක් නැහැ. හරි නිලුම් පතක් උඩ තිබ්බ වතුර බින්දුවක් නිලුම් පතේ ගෑවිලත් නැහැ නැත්තේත් නැහැ. නිලුම් පතේ හෙලනකොට එහාට මෙහාට වෙවි තියෙනවා. ඒ වගේ තමයි රාගයක් එනකොට රාගේ රාගේ බව දැනගත්තා නම් ඒ චිත්තක්ෂණේ නිවනේ. රාගය ඇති වුණාමට කියලා ලැජ්ජ වෙලා බය වෙලා කුලප් වුණා නම් කෙලෙසුක. නික්ලේශී බව සාක්ලේශී බව ළඟ ළඟ. සංසාරේ සහ නිවන එක ළඟ. දැනීම සහ නොදැනීම එකිනෙක අත්වල බැඳගෙන තියෙන හරියට උණුසුමයි සිසිලසයි එකට අත්වල බැඳගෙන අපි දෙකටම තේජෝ ධාතුව කියනවා වගේ. වැගිරෙන ගතියයි පිටු කරන ගතියයි දෙක දෙකට අත්ල් බඳ ගතට පස්සේ අපි ආපෝ ධාතුව කියනවා වගේ දැනීම සහ නොදැනීම මේ දෙක අතර පුදුමාකාර සමීපකමක් තියෙනවා. දැන් ධර්මානුපස්සනාවට යනකොට ඔක ඔයිටත් වැඩි ඉලෙක්ට්‍රික් වෙනවා. කායනුපස්සනාව ටිකක් ඈතින් ඈතින් වගේ වේ. වේදනානුපස්සනාවලට ධාතු මනසිකාර මට්ටමට, චන බංගුර මට්ටමට, චනික මරණය දක්වාට යනවා. චිත්තානුපස්සනාවට යනකොට විදුලි අකුණු කොටන්නවා වගේ. ඇඟට දැනෙනු දැනෙන ගානට යන්න පටන් ගන්නවා. ධම්මානුපස්සනාවදී ඒක මොනවාක්වත් නැහැ විදුලි වේගයක් ඇඟේ යනවා වගේ වහාම මේ ධර්මයේ අකාලික බව. දැන්න ගන්නකොටම අහනකොටම ප්‍රත්‍යක්ෂ කරනකොටම ඒ වෙනස සිද්ධ වෙන්න පටන් ගන්නවා. මේක තමයි ධර්මයේ සජීවීකම කියලා කියන්නේ. අපි ඉස්සරහට දෙන සංදීපවම ලබනාත්ම තමයි පින් සිද්ධ වෙන්නේ. හොඳට සිල් ලකින්න පස්සට අපිට ආනිසංස ලැබෙයි. ඒව පරණ කතා. දැන් කවුරක්වත් ඒව කරන්න කැමති නැහැ. මොකද මොනවා වේද විශ්වාස දැන් අපිට ඕන කරනවා මේ දැන් කරනකොටම ආනිසංස. ඒ සඳහා ඉතින් විපස්සනා නොකර කොහොමද අපි එතෙන්ද යන්නේ? ධානයේදී මේ වගේ වහානිසංස දෙන ගතියක් තිබුණත් විපස්සනායතරව දැක්කන්න බෑ. සීලේ වහානිසංස දෙන ගතියක්, සමාධියේ වහානිසංස දෙන ගතියක් විපස්සනායෙන් බැලුවේ නැත්තම් බෑ. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙක් හරියට මේ අප්‍රමාද ධර්මය ප්‍රමාදයක් බවටපත් කරගෙන පාරමිතා පුර පුරා ධර්මයකට පාඩම් කර කර එහාට මෙහාට විකුණ විකුණ අපරාධේ කාලය ගත කරනවා. ඒක තමයි මෙහිම ප්‍රමාදේ වෙන්නේ. මොකද මේ ධර්මයත් එක්ක සෙල්ලම් කරන්නේ ඒකෙදිත් ඒක ප්‍රමාදයට හරව ගන්නවා. නමුත් මේ රාගය වගේ ධර්මයකුත් අරගෙන ඒ වශයෙන් ඒ વિશે එළඹ සිට සීයෙන් ගත කිරීමෙන් රාගේ රාගයේ වශයෙන් දැන ගැනීමට උත්සාහ කිරීමෙන් රාගයේ සම්පූර්ණ මුලමඳාක දැනගෙන අපිට විතරාගී වෙන්න පුළුවන් ශක්තිය දැනගත්තා නම් අපි මේ අහක දාපු මීකුණක් අරගෙන ඒකෙන් කියලා දාමක් කරලා සිතු සංසොරක්පත් කරගත්තා වාගේ මෙතෙක් කල අපි ප්‍රතික්ෂේප කරපු නරක පැත්ත. අපි කෙලස් කියලා හිතුව පැත්ත දිහා අලුතෙන් බලන්න පුරුදු වෙනවා. ඒකට කායික දුස්චරිතයක් ආවත්, වචී දුස්චරිතයක් ආවත්, මේ විදිහට කියන මනෝ දුස්චරිතයක් ආවත් අන්න ඒකේ වෙලාවේ ඒ තාලෙම බලන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් මේ මිනිස්යාය බුදුහාමුදුරේ ඉතිලා අවුරුදු පිටර ගානේ පහුණයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ බුද්ධ දේශනාවේ තියෙන මේ සජීවීකමයි. අප්‍රමාදී ගතිය Taman තුලට සාක්ෂාත් කරගැනීමේ ශක්තිය තියෙනවා. ඒ නිසා මේ සතිය ඒ සාමාන්‍ය වැටි වැටි නැගිටින අවස්ථාවත් ඊට පස්සේ සතිය අඛණ්ඩ වෙන අවස්ථාවක් සති බලයක් බවට පත් වෙන අවස්ථාවක් වෙනකොට අපි ලෝකේ දිහා බලන ක්‍රමේ විකාර වෙනස්කමක් වෙනවා. ලෝකේ නම් වෙනස් වෙලා නෑ ලෝකේ ලෝකෙමයි. මේ බලන අපි වෙනස් වෙච්ච නිසා අපිට මේ ලෝකෙත් වෙනස් වෙනවා. බලන දෘෂ්ටි කෝණේ විතරයි වෙනසක් ඇති වෙන්නේ. ඒ නිසා අපි යන්නේ වෙන දෘෂ්ටි කෝණයක් ඇති වෙ මගේ ඇති වෙන වෙනසට ලෑස්ති වෙලා කාය නිර්පේක්ෂව ජීවිත නිර්පේක්ෂව මේ ධර්මයේ කියලා කියන්නේ මේ බහුගේ ධර්ම මත හෝ එන්න තියෙන ධර්ම මත ක්‍රියාත්මක වෙන එක නෙවෙයි එළඹ වර්තමාන ධර්මයේ මතමයි ඒ සඳහා අභීතෝ මූණ දීමෙන්මයි අපිට මේ කරන්න පුළුවන් කියන ඒ වීරත්වයෙන් ඉදිරිපත් වෙලා කටයුතු කරනවා නම් මේක කලයින් කරපු කුණු කොටේ තමයි අපි හොන සත්‍යය තියෙන උගක් ලාට ඉඳදී අන්නේ වෙනසයි තුනට පස්සේ බරපතලම ප්‍රශ්නේ හිටින්නේ ඒක කොහොමද කාටවත් හේතු ගන්නන්නේ කියලා. කොච්චර වචන කතා කරත් කිසිම කෙනෙක් මේක පිළිගන්න ලෑස්ති නැහැ. යම්ම ප්‍රමාණයකට මේ පුද්ගලයා තුළ අත්දැකීම් කම්පං පංගුවක් එනකම්. හිතන්නේම මේක මේ සහැල්ලු කරගන්න හදනවා. එහෙම නැත්නම් මේ බරපතල දෙයක් පුංචි කරගන්න හදනවායි කිය. ඒක ඒ නිසා sannivedanaye බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේක. ඒක නිසාම ව්‍යාකරණ ක්‍රමයෙන් භාෂා මාර්ගයෙන් මේක දෙන්න අමාරුයි. නමුත් වෙන දෙන්න ක්‍රමයකුත් නැහැ. එකම ක්‍රමයක් තියෙන දේශනා විලාසය පමණමයි තියෙන්නේ. ඒ නිසා අපි අප්‍රමාණ උත්සාහයක් කරනවා මේ කොහොමද සාක්ෂාත් කරගන්න. ඊට පස්සේ බුලුවන් තරම් ඒක හදා වේදා ගත්තොත් තමයි මේ ධර්මයේ සජීවීකම එන්නේ. ඒක තමයි අපි මේ මේ කල්යාණ මිත්‍ර ආශය තුලින් සද්ධාර්ම ශ්‍රවණිය තුලින් සත්පුරුෂ මේ ධර්මාධර්ම ජීවිතය තුලින් යෝනිසෝමනසිකාරය පහල කරගෙන එන එන එකම චිත්තක්ෂණයක්වත් පහල නොදා එකම චිත්තක්ෂණයක්වත් අත නැහැ පරියන්කේ වේවා සක්මනේ වේවා එදිනදා වැඩවල වේවා මෙන්න මේ විදිහට කරන්න බැලුවොත් පමණක් මේ අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වෙන ගතිය එනිනම් අතට අල්ලන්න පුළුවන් ගන්න එනවා කෑලි වපන්න පුළුවන් ගන්න එනවා දැන් අපේ තියෙන්නේ කොට දාපු මච්චිය වාගේ පුංචි දෙයක් වෙච්ච ගමන් පුදුමාකාර සැලෙල්ලක් එනවා නමුත් මේ විදිහට ධර්මයේ තියෙන සජීවීකම ඇවිල්ලා දුකටත් සැපටත් හොඳටත් නරකටත් පාපයටත් කුසලයටත් ඔක්කොටම එකම එක සති ධර්මයේ අප්‍රමාද ධර්මයේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොට අපතුල මේ අෂ්ටලෝක ධර්මයේ කෙරේ නොසැලෙන ගතිය බුදුමාකාර විදිහට ඉnde ඉnde ඉnde ඉnde ඉන්න පටන් ගන්නවා. ඒකෝට මිනිස්සු අපිව කොන් කරනවා. කිසිම තැක්කාවක් නැති මිනිස්සු මොනවා කිව්වක් ගණන් ගන්නෑ කියලා කොන් කරනවා. ඒක එකපාර කරනවා ලාභයි. නමුත් පස්සේ ආයෙත් සැරයක් ඒ ධර්මයේ කියලා දෙන්න ගියාම අර පස්සක මහණෝ සරුවචන් වහන්සේ කිව්වා වගේ පුදුමාකාර විදිහේ ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. ඉතින් මහා කරුණාවක් නැතුව ඒ වගේ මේක අවබෝධ කරගෙන මේ මහා ප්‍රඥාවක් නැතුව මේ වැඩේට බහිනවයි කියලා කියන්නේ මහා අමාරු වැඩක්. ඒසයි ඉස්සල්ලාම අපි මේක සාක්ෂාත් කරගන්න ශක්ති ප්‍රමාණය සාක්ෂාත් කරගෙන අපි මේ දරුවන්ට දෑවැඩි දෙන්නවා. පුළුවන් ක්‍රමයකට මේක මාර්ගයෙන් අපි පන්නරේ තියාගත්තොත් පනපුවා ගත්තොත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේක වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් තාම සුළුතරයක් අතර තමයි මේ ධර්මයේ පවතින්නේ. කියන්නේ චිත්තානුපස්සනාව කියලා කියන්නේ විහිළුවක් නෙමෙයි බොහොම ගැඹුරු කොටසක්. ඉතින් මේ පිළිස වලිකාගෙන උමනාවෙන් ඉදිරියට යන පිරිසක් නිසා මම හිතනවා කීප දෙනෙකුට විශේෂයෙන්ම තමයි මේ වෙනකොට කාලා තියෙන මැටි ගණන් රාත්තල් ගණන් දන්න අයට මේ බණ ඇහෙනකොට තේරෙයි. ඇයි මේ පටලැවුනේ? මොකද මේ අනිච්චං අනිච්චං කියවට අනිච්චේ වැටෙන්නේ නැත්තේ? මොකද මේ දන දන දන දන රාගයම කරකැවෙන්නේ? ඒ නිසා අලුතෙන් බලන්න. කුසල ඡන්දයක් පහළ කරගෙන මුලක ඉඳලා දානය, සීලය, සමාධිය, ප්‍රඥාව හැම දෙයක්ම තියා. ඒ ඇති හැටියෙන් බැලීමේ දක්වීමේ ශක්තිය ඇති කරගන්න නම් අපි මේ කාරාපක අපමාදේ කියන. වැරදුනා කියන අලුතෙන් එන මේ දැනීමට අලුත් සංවේදී භාවයක් ඇති කරගන්න. කුලප් වෙන්න දෙන්න. පහේ වෙලාවේ කුලප් වෙන්න දෙන්න. කාරාපක අප්‍රමාදය ඇවිල්ලා ඊට පස්සේ තමයි කාරක අප්‍රමාදේ වැඩ කරන්නේ. කාරාපක අප්‍රමාදය කියලා කියන්නේ විශාල ප්‍රොජෙක්ට් එක feasibility report එක වගේ. මේ ප්‍රොජෙක්ට් එක හරියනවද නැද්ද කියලා බලන්න ක්‍රියාත්මක වෙන්න ඉස්සෙල්ලා අපි ගොඩාක් තොරතුරු රැස් කරන්න ඕනේ. සම්පූර්ණ තොරතුරු රැස් කරලා පස්සේ තමයි මේ සුළුට ගිහිල්ලා අපි ඒකට මේ සැලසුම ක්‍රියාත්මක ක්‍රමසහවිදි ඊට පස්සේ තමයි ක්‍රියාවත් වෙන්නේ. අපි දැන් වෙලා තියෙන්නේ තොරතුරු රැස් කිරීම සපැත්තකට දාලා වහාම ක්‍රියාත්මක වෙන්න හදලා තියෙනවා. ඉතින් කවදාකවත් මේ ව්‍යාපාර හරියන්නේ නැහැ. ඒ නිසා අපිට පොඩ්ඩක් මේ උපේක්ෂා වෙලා ධර්මයේ අශෝක ධර්මයේ කම්පාවෙම මෙතේ කලුණා. ඒක නිසා තමයි අපිට කොරස් කටේ අතස දාගන්න බැරි වුණේ. දැන් ඒක නිසා විවේකීව මේක දිහා බලලා වැරද්ද හොඳ දෙකේ දෙකටම සමහිතෙන් සතුටුමත් වෙන්න. හැබැයි විචිත්‍රම කොටස සිද්ධි බහුලම කොටස සිද්ධ වෙන්නේ වැරද්ද දකින්න දවසේ. ඒක එක විදියට බලනකොට හරිම සෙල්ලක්කාර පැත්තක් තියෙන ජීවිතේ. ඒ නිසා මේ විපස්සනා භාවනා කරන මනුස්සයා අමුතු සතේ. මොදාර ආගම පිළිබඳව තිබුණු මේ මතිමතාන්තරකේ විශේෂයි උ මේ අභියෝග කරන්න පටන් ගන්නවා. හැබැයි කරුණා කරලා මේක බාහිරට පේන්නේ නැති වෙන කරන්න. දහින කේන පටන් අරගත්තොත් අපි මේක කර කරගෙන ආව ගියාගෙන ආපු වැඩ පිළිවෙලට අපිම හරස් වුණා වගේ පේනවා ආගමික සංවිධාන අපි ප්‍රධාන වශයෙන් සතුරු විදිහට සලකන්න පටන් ගන්නවා කවදාකවත් මේ විපස්සනාට පණියාගම් වලින් බාධාවක් නැහැ කවම දාකවත් නැහැ ඒක හොඳට පදන්න එන්නේ බාධා බුද්ධාගමෙන්මයි මේකයි තාමත්ම කනගාටුදායක තත්ත්වය ඒ නිසා මේ කටයුතු කරනකොට රහස් පොලිසිය මිනිස්සයා යුනිෆෝම් දාන්න නැතුව ආයුධ දාන්න නැතුව යන්න වගේ තොරතුරු රැස් කරන්න. තොරතුරු හම්බුනාට පස්සේ අපිට පොලිසියට ගිහිල්ලා ඉන්ටර්වයුව දාගන්න පුළුවන්. ඒකවල බුද්ධ සාධන මාත්‍යංශයෙන් වැඩි කරගතයි. එතකම් කරන්න තියෙන්නේ Tamange තියෙන මේ ඒ ඔත්තු සේවාව ක්‍රියාත්මක කරන එකයි තියෙන්නේ. ඒ සඳහා චිත්තානුපස්සනාවට වෙනකම් මේක හේතු නෑ කියන එක මම නැවත මතක් කරනවා. නමුත් මම හිතනවා අද මේක කියමට මේ සූත්‍රය ඉලි කරගන්න හොඳ වාතාවරණයක් තියෙනවා. අද උදේ ඉඳලම බොහෝ මහන්සියකින් සත්‍ය පිළිබඳ උත්සාහ කරලා තියෙනවා. වැරදිලා දිනන පුළුවන්, හරියලා දිනන පුළුවන්. ඉඳා ගන්න ඉස්සලා කවුන්ට්ස් බැලන්ස් කරනකොට මේ මයින්ඩ්ෆුල්නස් කියලා ලයිට් එක පොඩ්ඩක් දාගන්න. දාලා කවුන්ට්ස් බැලන්ස් කරලා බලන්න. එතකොට සුද්ධ ලාභේ තියෙනවා. ඒක සුද්ධ ලාභේ තියෙන වැරදිලා තියෙන සෑම දෙයක්ම සතියට අහු වෙනකොට හරියෑමක් වෙනවා. හරියට ගිහිලා තියෙනවත් ඔක්කොම හරියට යනවා. ඒ නිසා එදා ඉඳලා සතුටින් අපි මේ කරන වැඩේ වෙන කවුරුත් ස්තුති කරනකන් ඉන්න එපා. අපි විසින් මේ ස්තුති කරගන්න ඕන. ඒ කියන්නේ නම් කරන්නේ නෙවෙයි. එහෙම නැත්නම් කාටවත් මේක තේරෙන ගමනක් නෙවෙයි. ආනේ විදිහට අපි මේ hina වෙවි. නැත්නම් බුදුහාමුදුරුවෝ සුන්දර විශ්ව ගමන් කරපු බුදුහාමුදුරගේ සුගත ගුණේ සිහිපත් කරගෙන අපි මේ ගමන සතුටේ යන්න ඕනේ. යන්න නම් අපි මේක කල් නරක දැකපු එක නරක නරක වශයෙන් හොඳ හොඳ වශයෙන් දැක ගන්න ඒ පාපම් පාපතෝ පස්සත කියන එක ඉස්සර කරගන්න. අපිට වෙලා තිබුණොත් ඊට පස්සේ දවස් කරනකොට ඒ පාපම් පාපතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යති විමුක්ති කියන එක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒක හුදු තීරයක විතරයි. පාපේ පාපේ වශයෙන් දැක්කා නම් ඊට පස්සේ පාපෙට එතන දරා ගන්න බැරි වෙනවා. ඒක රහසොත්තු පොලිසිය ක්‍රියාත්මක වෙන බව දන්නවා නම් හොරු වැඩි කල් කරකෙන්නේ. ආන්නේ වගේ අපේ කෙලෙස් අපිටම දැනගෙන මේ චිත්තානුපස්සනාව සාර්ථක කරගන්න නම් මෙතික් වැරදිච්ච එකම දෙයක්වත් විශ් කරන්නවත් එපා. මේ මනතරත් වැරදි හරි බලන එක නෙමෙයි කියන්නේ හරියට තරද්දරක් දෙකට මෙලඹ සිට සිහියේ විගයටම අප්‍රමාදීව කටයුතු කිරීමයි. ඒ නිසා අද දවසේ ඉලක්ක කරගන්නද මේ සියලු කුසල් ශක්තිය නිසා මේ ධර්ම දේශනා ඉතාමත් ගෞරවයෙන් සාධාරණ වෙනුකම් දීමේ රැස් කරගන්නා කුසල් නිසා තම තමන්ගේ මේ කරගෙන යන ප්‍රතිපත්තාන වැඩපිළිවෙල ඍජුව විශ්වසනීය භාවයේ අදිෂ්ඨාන පූර්වක තව තව කරගෙන යන්නන්ට එක එකනාට තම තමන්ට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව මම මෙතන ඉලක්ක කරන්න බලාපොරොත්තු වෙනවා සියලු දෙනාටම අප්‍රමාද භාවය ඇති වේවා කියලා ප්‍රාර්ථනා ඉතින් මේ ඉදිරිපත් කරපු අදහස් පිළිබඳව කියේකි යමක් කලේ යමක් තියෙනවා නම් අපි ඒක පිළිබඳව කීටි වෙසිලක් කරමු එහෙම නැත්නම් මේ අද දවසේ රැස් කරගන්න ලද මේ විශාල කුසල් ශක්තිය විශේෂයෙන්ම අපේ මේ දේවල් වලට උදව් උපකාර කරන පේන උපෙන සිල් දනාට අපි වෙනකට වඩා අලුත් එකකින් අපිට බාර දෙන්න පුළුවන්. ඒ වගේම අපේ ඥාතියින් පින්පමුණවන්න තියෙනවා ඕනම කෙනෙක් පිළිබඳව කල්පනා කරන්න මේක ඉපයි කියන කෙනෙක් ඇත්තේ නැහැ. ඕනම ඥාතියින් වෙනුවෙන් කරන්න තියෙන ලකෝම දානයක් අපිට කරත හැකි. ඒ වගේම මේ වගේ බණ අහලා මේ වගේ භාවනා කරලා අපි නිතරම ප්‍රාර්ථනා අලුත් කරගන්න ඕනේ. අලුත් කරන්න කරන්න කරන්න තමයි ඒක ඒක තව තව සුද්ධ වෙලා එන්න පටන් අරගන්නේ ආන්නේ කාරණා සඳහා ඉඩ ගන්න ඉස්සලා කීච කලීජමක් තියෙනවා කියලා අපි පොඩ්ඩක් අහලා බලමු නැත්නම් අපි යනවා මේ දෙවියන් පින්දීම ආදී කටයුතු කරන්න. වෙනස්කේ කෙලෙස් කෙලෙස් දැක්කාට පස්සේ ඒක මෙහෙ කිරීම කරොත් ඒක මුත්තම සම්මුල දාර්ශනික කරන්නේ වගේ ඉතින් මේක මෙහෙ කරගෙන යනවා ඊට පස්සේ නැත්නම් දැක්කලා දැක්කට පස්සේ කොහොම ඉදිරියට කරන්නේ දැක්කා නම් එතනින්ම මේ කෙලෙස් සහ මූණට මූණ දාපු හිත තුලින් පුදුමාකාර ක්‍රම සහ විදි මතුවෙන්න පටන් ගන්නවා. කල්යතු සලසුම් කරපු කිසිම ක්‍රමයක් වැඩක් නැහැ උතෙන්. අවශ්‍ය කරලා තියෙන්නේ දැන් මේ සර්පෙක් ආපු වෙලාවක කුලප් වෙලා දුවන්න දුවන්න විසනගිනවා. අපිට කන් තියෙන සර්පයා කරන පොඩ්ඩක් නතර වෙලා ඔය කාටද සංඥාවක් කරන්න ඕන නැත්නම් හිතපු තරමට ඉවසපු තරමට විස නතර කරගන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වැඩිච්චාම බොහෝ දෙනා මැරෙන්නේ ෂොක් එකට නෙවෙයි. බයට. ඒ නිසා එකම දේ තමයි ඉලෙක්ට්‍රික් ෂොක් කන්දන් වැඩිලා තියෙන කියලා දැනගන්න පුළුවන්. ඒක අමාරු දෙයක්. දැනගත්තනම් ක්‍රමසහ විදියේ ඉන්න පටන් ගන්නවා. මේ ක්‍රමසහ විදි මහ තුච්ච දෙයක්. ඒකේ වෙලාවේ පැනනගින දෙයක් කල් ඇතුළ හැටි කර ඉන්නවා කියලා කියන්නේ ඒ තරම බයයි කියන එකයි. ඒකට බය වෙන්න දෙයක් නැහැ. ඒ සිද්ධියට මොන දුන්නා නම් ක්‍රමසහවිදි මතුවෙනවා. ඒක පිළිබඳ කිසි ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. මම කිව්වේ අර රිලෙවියක් වදනවා මම බලහින්ට ගහ කුඩුල්ලා ඉඳගෙන මොන ක්‍රමසහවිදියක්වත් මොකක්වත් නැහැ. සාමාන්‍ය බබේ කම්මලට මොන තරම් දැන් කියන ක්‍රම හැටියට ආරක්ෂා වී යුතු ක්‍රම තියෙ මොනක්වත් නැහැ. ඒ සාජාතෙන්ගේ කියනවා. ඒ වගේ අපිට අවශ්‍ය කරලා තියෙන මේ දෙයට නොසැලෙන ගතියකින් එහෙම නැත්නම් කම්ප වෙන්නේ නැතුව ඒක තියා බැලුවනම් මේ ක්‍රමයේ අහන්න හදන්න එපයි කියලා කියනවා. ක්‍රමයේ අහන්න හැදිල්ලෙම අපි තර්ක මනසකට ඉඩ දීලා සිද්ධියේ මේ තියෙන නවම ගතිය, සිද්ධියේ තියෙන පුළුවන් නැවුම් ගතිය අපි හානි කරනවා. සිද්ධියට මුණ දෙන්න. ඒ සිද්ධියට මුණ දෙන්නම් ඉතින් වෙන මොනවාක්වත් බෙන් පාල් සාමිවර කිව්වේ නැහැ බාලදක්ෂ ව්‍යාපාරය කියලා. ඔච්චරයි කිව්වේ. impromptu improvisation. ඔච්චර ලස්සන දේ ලෝකෙ ඇත්තම නැහැ. එන ඕන දෙයක් හරියස්සන වැඩේ කරන්න පුළුවන් නම් ඒ මනස බාලදක්ෂය තමයි. ඔය බාලදක්ෂයන කොච්චර කලින්ද බුදුහාමුදුරු මේක කියලා තිබුණේ එන ඕන දෙයකට ලෑස්ති වෙලා ඉන්න සූදානම් ශරීරයේ එළඹ සිටි සිහිය තියෙනවා නම් අපි හැම වෙලාවෙම ජීවත් වෙනවා. සැලසුම් කරනවා නෙවෙයි සැලසුම් කරන මිනිහ කවමදාක සැලසුමක් ක්‍රියාත්මක කරන all appointments lead to disappointment therefore have an appointment with the disappointment there is no disappointment දුක දුක කියන්නේම ඩිසපොයින්ට්මන්ට් එකක්. ඒ නිසා අපි හොඳටම දන්නවනම් හරි දුක එන්න අරින්න. ඔබ වරෙන් කිය. ආවට පස්සේ ওই කියන තරම් යකා කළු නැහැ. ඉතින් මයින්ඩ්ෆුල්නස් කියන එක වචන කීපෙකින් ඉස්තර කරන්නේ. අනේ be here and now. Mindfulness කියලා කියන්නේ ඕනම සිද්ධයකදී ඒ ඒ වෙලාවේදී තියෙන රාගයක්, ද්වේෂයක්, මෝහයක් නැත්තම් වෙන එකක් නැත්තම් ආසාවක් වෙන විදිහට වේදනාවක් කොයි දේ හෝ ඒ වෙලාවට 100%ක් ඒකේ ඉන්න එකයි. here and now. එතන ගැන මයින්ඩ්ෆුල් වෙනවා. එහෙම නැත්නම් ඒකේ පිළිබඳව ඉන්ඩිෆරන්ට් එහෙම නැත්නම් choicelessly awareness එක. choiceless awareness කියලා කියනවා. එහෙම නැත්නම් silent awareness කියලා කියනවා. react කරන්නේ නැතුව ඒක දිහා බලහින්න පුළුවන් කම. අපිට මේක පුළුවන් සාමාන්‍ය කුසලයේදී පුළුවන්. හරියන වෙලාවට පුළුවන් අපි සතුටු වෙනවා. නමුත් වැරද්දේදී ඒකනේ බුදුහාමුදුරනේ සිද්ධ වුණේ ඔච්චර කල් ඇවිල්ලා කවදාකවත් මේ ජාති දුක ඇති වෙන්නේ කොතෙන්ද කියලා බලන්න මේ රාගයේ දිහා රාගයේ වශයෙන් බලන්න පුරුදු වෙලා තිබුණේ නැහැ. අනේක ಜಾති සංසාරං සන්දාවිසං අනිබිසං ආකාරං ගවේ සද්දෝ දුක්ඛා ಜಾති පුනප්පුණා. මේ දුක් දෙන ಜಾති අනන්ත අප්‍රමාණ. පුනගේ මේ මේ ඒ දැක්කට පස්සේ හොඳට වැඩ කරලා දිහා බලන්න පුළුවන්කම තියෙනවා. මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ ඒකෙන් හිත කලර කරගන්න නැතුව වර්ණ ගන්න ගන්න නැතුව කුපිත වෙන්නේ නැතුව නරක වැඩක් තමයි සිද්ධ වෙන්නේ. හොඳට බලන්න පුළුවන්. ඉතින් අපිට වෙලා තියෙන හැම බලහිනවනම් තක්කමක් නැහැ කියලා නේ කියන්නේ. මම එදත් මතක් කරා සුනාමි වෙන වෙලාවේදී අපිටත් පසළොස්වක දවසක් පොයේ වැඩ පිළිවෙලක් තිබුණේ. පහුවෙන්ද මම ඒක හොඳ වැඩක් නෙමෙයි මම කරපු වැඩේ වැසිකිලි කරන ගමන් බල බල හිටියා ගාන්ධි සුමාගේ චරිත කතාව. ඒ හරි ෂෝක් වෙලා පොත් කියවන්න ආයෙ මොකුත් නැහැ ඉතින් කියලා කට්ටිය දන්නේ නැහැ. කීකේ ඉන්නකොට එයා කතා කරලා කියලා තියෙනවා ඒ මානව හිතවාදියෙක් මා ගාන්ධි විතර හිටියේ නැහැනේ. ආ කියලා තියෙනවා ඒ මම වැසිකිලිදී මට මතකයි කියනවා. මේ හිරෝෂිමා නාගාසාකි කියන දෙකට බෝම්බ දාන සිද්ධිය ඇහුණලු යාට. ඇහුණ වෙලාවේදී කල්පනා කරලා මගේ එක මයිල් ගහකත් හෙල්ලෙනවා කියලා. වේගයක් ආවද තරහක් ආවද මට මගේ හිතවත් දැඩි වුණාද මනස පිටුවත් තද වුණාද කියලා දැනගත්තට දලවලු එහෙම දෙයක් උනේ නැතුව ඊට පස්සේ දැනගත්තලු මම මේ වැඩේට සුදුසුයි කියලා. මේ වගේ අසාධාරණයක් වෙනකොට කිපෙනවා නම් එමිනා කිසිසේත්ම සමාජ සේවයට සුදුසුෙක් නෙවෙයි. මන්දට මම මේ කියන එක තේරෙනවද කියලා. කවදාකවත් මේ මනසට ගොරන්න කෝස් කටේවත් අත දාන්න බෑ. ඒ දේ වෙද්දි බලන්න පුළුවන්කම දෙන්න. පේන්නේ නම් නිකන් හරිම චක්කමක් නැති, තේරුමක් නැති, හැඟුමක් නැති වැඩක් කියලා. ඉතින් ඔය වැඩේ කරලා තමයි අපි මෙච්චර කාල සංසාරේ බ්ලාස්ට් කියේ. එම්බ ගන්න ඕනේ ඒක අසාධාර්ණේ වැරදි දේ බලන්න පුළුවන් ශක්තියක් අපිට තියෙනවා. බුදුහාමුදුර අපිට ලයිසන් එක දීලා තියෙනවා. මේකයි අප්‍රමාදේ කියලා කියන්නේ. ඒක පොඩ්ඩක් බලන්න. එතකොට ගන්න තීන්දුව නම් බොහෝ දුරදි යනවා. අර කලබලේ තක්කමුක්කේ ගන්න තීන්දුවක් නෙවෙයි. නමුත් අර කලබලකාරීත්වය තමයි මොනවක් කරන්නේ. ඒගොල්ලෝ කියන්නේ එහෙම බෑ. හරි හරි දැනගෙන හරි නැන උජහර අත දාපම මොකේකන හරි අහුවයක් ඊට පස්සේ කට්ටිය සන්තෝෂයි අපි සන්තෝෂයි සියල්ල සතුටින් හමාර වෙනවා දුකේ තමයි මේ පොඩ්ඩක් නතරලා බලන්න පුළුවන් නම් මහවතු වෙනසක් ඇති කරනවා ඒ නිසා අප්‍රමාදී සතිය කියන එකට දෙන්නේ අපි යම් මොහොතක පූර්ණ වශයෙන් ජීවත් වෙනවා නම් එතන ඒක අප්‍රමාදී නැතුව කරන්න බෑ ඒ වගේම තමයි යමක් දිහා බලනකොට අනුන්ගේ දෙයක් බලන්න දිහා බලන වගේ ශක්තියක් ඒකට අහුවෙන්නේ නැතුව ඒකට හැඟුම්බර වෙන්නේ නැතුව ඒකට ඇටෙන් නැතුව යන්න පුළුවන් ශක්තියක් තියෙනවනම් පුළුවන්. ඒකෝට අඟුම්බර ලෝකයේ අපිට පේන්නේ කැක්කමක් නැති මිනිහෙක් ගුණ ධර්ම අඳුර නැති කෙනෙක් සදාචාරයක් නැති කෙනෙක් කියලා එන්න බටයි. ඒකයි කියන්නේ ගහක මුලක් ආවට යන්න කලයිට යන්න. මොකද ගස්කොලන් ඕවා ගැන අපි ගැන සලකන්නේ අපිට ඕන දෙයක් කරන්න පුළුවන් එකනේ. ඒ නිසා අපි වෙන වැරදි කියනවනේ පංචිල් පද පහ හෝ වෙන ධර්ම ඒ සෑම දෙයක්ම වැරදුනාට පස්සේ මේක අපි කියලා බාරගත්ත පස්සේ තමයි අපි ඔකට ගෙවන්න ඕනේ. අපි මේක තියෙන හේතු ධර්මයක් නිසා පළවෙනි පහළ ධර්මයක් පහළ ධර්මයක් මේක දිහා මට බැලීමේ සුද්ධ අයිතිවාසිකමක් තියෙනවා සුද්ධ අවස්ථාවකුත් තියෙනවා. අන්න ඒක පොඩ්ඩක් බලමු. ඊට පස්සේ රකින්න සීලය ඊට පස්සේ කවුරුත් රකින්න කවුරුත් පෙන්වන්න ඔක්කත් කරන දන්නේ ඇතුළෙන් මෙන සීලයක් එන්නේ එතෙන්ද යනකම්ම සීලය කියලා කියන්නේ පිටින් ගාපු එකක් පයර කරන දෙයක්. එහෙම නැත්නම් මේ මුලිචාවට කරන දෙයක්. ඒ සීල පන්නර ලබන්න ඕනේ තමන් සීල්පද රකින්න වෙලාවට, කඩන වෙලාවට පිළ බලන්න පුළුවන් ශක්තියක් කියනවාකට. ඒක තිරිසනුන්ට බෑ. ඒ වගේම සදාචාර කට්ටියටත් නැහැ. සදාචාර කට්ටියට කරප්පන් වෙනවා එයා. ඒක gadu ගෑනවා. කුලප්පු වෙනවා. මේ කරන්නේ තියෙන අයේ අමාරු නම් ඉතින් කෙල්ලු අමාරු දිනකට කෙල්ලු යාර කමන්නේ අපිට අමාරු නැත්නම් අපි කෙල්ලු යන්න තියෙන එකයි තියෙන්නේ ලෙඩ දිනකට කෙල්ලු යාර කමන්නේ ඉතින් ඒක උඩ කොම් වෙනවා ඉතින් ඒක නම් මම මම හිතන්නේ අද දවසේ තුන අට සැරයක් විතර කියන්නේ ඉතින් මොකද කරන්නේ වෙන කරන්න දෙයක් නැහැ ඒ කොම් වීමට කැමති නම් අප්‍රමාදයට අනේකයි තියෙන අප්‍රමාදයට යනවනම් තනි කඟ වේනගේ තනි අංග තමයි අනිකත් උන් අංග දෙක තියෙනවානේ මේකට නෑ මේකට තනි එක. ඒකෝතරේ කග්ග විධාන කපෝ කියලා තියෙන කග්ග විධාන සූත්‍රය. මම ඉස්සල්ලාම කටපාඩම් කරපු සූත්‍රය. මේ ධම්මවාද හමුදෝ තාම කියනවා පොත අරගෙන කියලා ටිකට කතා කියවන්නේ තනි වේන තනි කඟ වේනගේ තනි අඟ වගේ හැදෙන්නේ කියලා. දිනුවරට හැරපියාගෙන රජෙකුසේ මේක අතහැරලා දාලා ඵලයන් කිසි කෙනෙක් එක්ක කොම්ප්‍රොමයිස් කරන්න. හරිය ලස්සන තනක් තියෙනවා. ඒක අපේ මනස එක එක විදිහට කියනවා. සරුවචනාති ඉස්සරලාම 69ක් හැදුවානේ රහතන් වහන්සේලා. හැදුවා දෙන්නේ එකපාරේ යන්න බයි. මොකද හරිය කියන්නේ මෙයාට විරුද්ධයි. මේ දෙන්නම රහතන් වහන්සේලා. ඉතින් මිනිස්සු අහගෙන ඉන්නේ ඉතින් හරියක් කියන එක වැරදිද? මෙයා කියන එක විදිහට පටලැහෙනවා. එනේ උඹ දන්න විදිහට උඹ ගිහිල්ලා කියපන්. උඹ වගේ කියපන්. උඹ යන බාරේ අර මිනිහ කියන්නේපා. ඒ තරම විචිත්‍රයි විවිධයි මේ නිවන් මාර්ගය. ඒක එකනාගේ හැටි ඉතින් අපි කොහොමද 100ක සමානට එකක් කියන්නේ? ඒක කර්මස්ථානයක් දෙන්නේ. ඒක ඒ වෙලාවේ ඒ පුද්ගලයාට අයිති දේ හැටියට මට කරලා දෙන්නොන වෙන දෙයකට මුණ දීපන් වෙන දේ හොඳ වුණත් එකයි නරක වුණත් එකයි ඒකේ නෑ තරහ తీරවා. ඒකයි අපිට කියන්න දෙන මූලික කාර්යය. ඒ නිසා බුදුරජාණන් විතර මේ විචිත්‍රත්වයට විවිධත්වයට කිසිම කිසි කෙනෙකු විදිහට තත්ත්වයක් දීලා නෑ. අනිත ඔක්කොම බැලුව ඔක්කොම එක මට්ටමකට ගන්න. සරුවචන දැනගත්ත මේ හිත විතර විචිත්‍ර දෙයක් ඇත්තේ නැහැ. ඒ අපිට ඕන දෙයක් පහළ වෙන්න පුළුවන්. ඒකේ මේ ඇඟ හිරි වැටෙනවා <laughs> කියනකොට අර කාලකාරාම සූත්‍රය. ඒ හොඳට කියලා තියෙනවා ඥානানন্দ සාංශ මැජික් ඔෆ් ද මයින්ඩ් කියලා. ඒකදී බුදුරජාණන් දේශනා කරනවා මේ ලෝකයේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව මිනිස් ප්‍රජාව සහිත ඕනම ලෝකේ කරන ඕනම හිතවිල්ලක් මම දන්නවා කියලා කියනවා. අපිට හිතෙනවා මට මේ ආපු හිතවිල්ල නම් නොදන්නව නම් හොඳයි කවුරු ඒ තරම්ම කුප්පයි තුච්චයි කියලා නේ හිතේ. ඒක බුදුහාමුදුරු දන්නවා. ඉතින් අපිට බුදුහාමුදුරු නොදන්න හරුපයක් හිතන්න බෑ. නැති හැමදේම දැකලා තියෙන හැමදේම හිතලා තියෙන හැමදේම කරලා තියෙනවා. ඒක කියන උඹේ මගේ වෙනස මොකද්ද? උඹ උකට සැලෙනවා මම සැලෙන්නේ නැහැ. එච්චරයි බුද්ධ එච්චරයි තථාගත කියලා කියන්නේ. ඔකට සැරින ගැටි අපි කියන නම්බුවක් කියලා. අපි කියන කැක්කමක් කියලා බුදුහාම කියන ඔකට තමයි කෙලෙස් කියන්නේ කියන්නේ. ඔබත් නොසැලී ඉන්න පුළුවන් ශක්තියක් තියෙන එකට සමාදම් වෙන්න උත්සාහ කරන්න. උත්සාහ කරනකොට කරනවා තථාගත කියලා කියන්නේ එහෙවු තත්ත්වයකට වත්න මොකද? කෙලෙසයක් දැක්කටවත් සැලෙන්නේ නැහැ. නිසා තමන්ගේ අම්මා මෙතන ඉඳගෙන කපල කපල කපල කපල මරනවා. බලහන් ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අන්ත වාතාවරණය කියන්නේ ඒකයි. මගේ දරුවා බොරු කේලමකට රාජපුරුෂයා ඉල්ල මගේ එලිපත් උඩ කියලා කැපුවා ස්වාමීන් වහන්සේ. මගේ හිත සැලුන්නේ නැහැ. මගේ ස්වාමීන් වහන්සේ අකල් මරණයටපත් වෙලා රැය ඉලෙන් ඇවිල්ලා බය කරනවා ස්වාමීන් වහන්සේ. මගේ ඇඳටත් එනවා. මගේ හිත සැලෙන්නේ නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ මේ නෙවෙයි අපිට ඕන කරලා තියෙන්නේ සියල්ලම හොඳටම හරි ගිහිල්ලා ආඩ්‍ය වෙලා සැපයෙන් සම්පත්තියෙන් හරියට තමයි පින් කරන්නේ. ඒකම හරිම සෞත්තු හැදේ කොහොමද? එතෙන් ගියාට පස්සේ කිසිසේත්ම පෞරුෂත්වයක් නැගින්නේ නැහැ මොකද ඔකම ආඩ්‍ය වුණාට පස්සේ මොකක්ද ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ ඒක මං හිතන්නේ ප්‍රාර්ථනා කරන්න කිව්වයි අපිට ඕන කරලා තියෙන එන අභියෝගයට අභියෝගයට මොන දීමේ ශක්තිය මේ අපිට හැම වෙලා තියෙන කැත්ත හොඳටම ඇති ඊට වැඩි වෙනස වෙනසක් බලාපොරොත්තු වෙනවා නම් සෝරි කියලා තමයි කියන්නේ මේිට වැඩි හොඳ තත්ත්වයක් නම් ආයේ කවදාකවත් හම්බෙන්නේ නැහැ කියලා හිතනවා අපිට හම්බුනේ උපරිම தත්ත්වය මේක සම්පූර්ණ වැඩ ගන්න පුළුවන් ඒ නිසා මෙතන අප්‍රමාද වෙන්න සතිය පිටවන්න ඕන තරම් කර්ම නෑ නෑ බුදුසසුන කියනවා විචිත්‍ර දේවල් අතර තිරසම මේ සත්ත්ව ලෝකේ විතර විචිත්‍ර දෙයක් ඇත්තේ නෑ කියලා. ඔව් ඒ කියන්නේ ඒ කියන්නේ මිනිස්යාගේ හිතවිල්ල බාහිර ආවර්තනයක් තමයි මෙතේ සම්භව කියලා කියනවා. ඒ නිසා මේ ඒ ਸਰවඥාන්ස කියන මේ සියල්ලම මම දන්නවා කියලා. මේකක්වත් නොදැන ආරක්ෂා වීම නෙමෙයි තථාගත කියලා. කියන්නේ දැනගෙන අල්ලන්නේ නැතු වෙන එකයි. ඒකට නොසැලී ඉන්න එකයි. ඒක කියනකොට මහ පොළේ හෙල්ලුම් කෑවයි කියන්නේ. මම මේ සියල්ලම අහං ජානාමි, අහං පස්සාමි, මම දැක්කේ නැහැ කියන එක මගේ බොරුවක් කියලා කියනවා බුදුහාම. මම දන්නේ නැහැ කියලා කියන එක මම කරන වැරද්දක් කියලා කියනවා. මම ඔක්කොම දන්නවා. ඒකනේ සාරා සංගේ කල්පලක්ෂයක් පරමාර්ථ බල බල හැම එන්න පුළුවන් අපි ළඟ තියෙන හැම අඳුරු ගුහාවක්ම හැම ඡේදයක්ම දැකලා තියෙනවා. ඊට පස්සේ තමයි ප්‍රකාශයක් කෙරේ මේ අද මේ ධම්මචක්කපවත්තන සුදී දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයක් සහිත ලෝකේ මම අද ප්‍රකාශ කරනවා දැක්කයි කියලා. එතකන් කිව්වේ නෑ මොකද දැක්කේ නැති නිසා. අපි කොහොමද කරන්නේ සත්‍ය ඇත්ත හොඳ පැත්ත විතරක් බලලා කොහොමද අපි කියන්නේ දැක්කයි ඒක. අනිවාර්යයෙන්ම නරක පැත්ත දිහා අපිට හොඳ වාගේම බලන්න සිද්ධ වෙනවා. ඒක ටිකක් අමාරුයි. ඒකමාරක් කරාගෙන තියෙන කාලේ ඒකමාරක විතර කාලයක් ගත කරලා තියෙන ධර්ම දේශනාව සඳහා ඉතින් ඒ නිසා සියලු දෙනා මේක කියලා අපිට මේ ලැබුණා වූ වටිනා වූ ශාසනේ ලැබුණා වූ මේ වටිනා මනුෂ්‍යාත්ම භාවේ අපි ලැබුණා වූ මේ ක්ෂණ සම්පත්තිය ඒ වගේම මේ පැවිද්ද, කල්යාණ මිත්‍ර ආශ්‍රය, ධර්මාන් ධර්ම ශ්‍රවණය, මේ සත්පුරුෂ සංසේවනයේ කියන මේ තේරම ඇතිවීම සඳහා යම් කෙනෙක් අපිට උදව්පකාර කරලා තියෙනවා නම් පේන නොපෙනේ සෑම සියලු දෙනාම අපි මේ වෙලාවලට සිහිපත් කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ අපි මේ කරා ගන්නා උදාාරකින් දකිත්වා දැක සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් සප සාදා ගනිත්වා කියන අදහසෙන් සියලු දෙනාම එක්තාවතා චම්මේ ගාතාව සජ්ජායනා කරනවා පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච නම්මේ සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච නම්මේ සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සබ්බ සම්පත්ති සිද්ධියා ආකාදත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාදත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාදත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං සියලුම ඥාතීන් ජීවත් කරගනිමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි අපේ ප්‍රාර්ථනාවෙන් ප්‍රාර්ථනා ගාතාව හිමිනා පුණ්‍ය කම්මිය. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය නිමිලා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා හිතං මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු දැයි සියලුම දෙනා ඉන්න ඉන්න විදිහට වන්දනා කරගන්න මම ආශිර්වාද ගාථාව සජ්ජායනා කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වත්තන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti රග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු සෝපත්ත්‍ත්‍ා සාදු සාදු අනුමෝදාමි ආදු අනුමෝදි සබ්බං කමාමි කමිතබ්බං සෝපත්තිත්තා Thank you. සුබ මෙම ධර්ම දේශනාව පවත්වනු ලැබුණේ මිත්‍රිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උඩීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසිනි. මෙම ධර්මදේශනාව පටිගත කර ගන්නා ලද්දේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ධම්මසභා විහාරස්ථානයේදී බව සැලකනවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි. Thank you.